ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර ආයුබෝවන් රසවන්තයනි හිතවන්තයනි මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ඔබ වෙත ගෙනෙන රසානන්දයක් ගීතය ජීවිතය පිළිබඳ කතිකාවක් 2023 වර්ෂය අවසානයට පැමිණ තිබෙනවා. හුදුවත් මාසේ මහා පෝය 26 වෙනිදා ඒ වගේම නත්තල උදා වෙනවා 25 වෙනිදා ජේසු ස්වාමීන්ගේ උප්පත්තිය සිහි කරමින් ලොව දසනු දිසා ලෝකවාසී ජනයා සතුටු වෙනවා. දිලිඳු අයට කන්න බොන්න දෙනවා, ඇඳුම් දෙනවා, ආගමික කටයුතු වල යෙදෙනවා. ඒ අතරේ අපිට අමතක කරන්න බෑ සුනාමි අවස්ථාව. එය දුක්ඛිත ඛේදවාචකයක් සිහි ගන්නනෝ ඒ සියල්ල මතක් කරමින් මර්සිඩෙන් ජයකොඩි පීතුමා විසින් ලියන ලද නත්තල් කැරොල් ගීත අතරින් අපි තෝරගමු ගීතයක් මේ අවස්ථාවේදී ලතා වල්පොල මහත්මිය ගායනා කළ පිරිසක් සමග අපි එයට සවන් යොමු කරමු. Thank you. You. දරුවන්ට උගන්වන්න මිනිස්සුන්ට රසවින්දනය ගෙනෙන්නට හොඳ මාධ්‍යයක් කවි ගායනා, ගීත ගායනා, නාට්‍ය, සෞන්දර්ය කලා රසවින්දනය, චිත්‍ර, මූර්ති, කෙටි කතා, නව කතා, බණ කතා, ජන කතා ආදී කතන්දර. මේ කතන්දර ගීයෙන් මනරම් ලෙස ගැයූ නිර්මාණය කළ අමරදේවයන් අපට මතක් වෙන මාසයක් මේ දෙසැම්බර් මාසයේ උඳුවක් මාසේ. ඒ වගේම නිහාල් නෙල්සන් ගුවන් විදුලියෙන් 60 ගණන්වල මුලින් ගීත ගයාගෙන පැමිණි ඔහු ප්‍රසංග වේදිකාවේ කදිම චරිතයක් වුණා. කිරියම්මා ගීතය ලස්සනට පිපුණු වනම සල්ලි සල්ලි වැනි බයිලා ශෛලියේ ගීත එහෙම අපිට මතක් වෙනවා. මේ දෙපළම සිහි කරනවා. ඉතින් අපි යොමු වෙමු ආචාර්ය පණ්ඩිත් අමරදේවයා ගැයූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් නිර්මාණය කළ බුද්ධ භක් භක්තිය දනවන මේ ගීය රස භගවතු අරහත් ආස්වාදේ නිවන් ලබාදී පුණ්‍ය මහෝද දිශාත සමාධි සම්රාමර ගුරු ලෝක සිවං කර බුද්ධ දිවාකරලා කලමුණ ප්‍රමාණව තමන්ගේ ගීත ගායනා කරමින් කුලිය පිටිය පැත්තේ හලාවත පැත්තේ වයඹ පළාතේ ජීවත් වෙනවා. ඔහුගේ ගීත මං හිතන්නේ ඔහු තරුණ සේවා සභාවත් එක්ක යෝන් ගීත කණ්ඩායමෙන් තමයි ජනයා අතරට පැමිණුනේ. ඔහු විසින් ගායන ලද ගීත සංගමයක් දක්වනවා. මේ කාලේ ඇසෙන YouTube ගීතවල අසංවර බවක්, අශ්ලීල බවක් අපිට දකින්න පුළුවන්. අපේ සිංහල නැටුමටත් මහ විපත්‍යක් සිද්ධ වෙලා තිබෙන්නේ. අපේ සාම්ප්‍රදායික නැටුම නටන උදවිය ජාත්‍යන්තර වේදිකාවට ඒවා රැගෙන යද්දී ඇඳුම් ගලවලා අඩනිරුවකින් නටලා විකාරයක් කරන බවක් අපි දන්නවා. ඒ අපේ සම්ප්‍රදායට විරුද්ධ තත්ත්වයක්. එසේ යන සංස්කෘතික ගමනක් නොවේ චන්දන දියනාරච්චිගේ ගීත කලාවේ තිබෙන්නේ බොහොම හොඳ සංයමයක්. ඔහු ප්‍රේමය ගැන, ආලය ගැන, සෙනෙහස ගැන, ජීවිතය ගැන ගයා තිබෙන ගීත අතරින් අප තෝරගන්නවා එක් ගීතයක්. ඔහුට බොහෝ වෙලාවට සංගීතය නිර්මාණය කර තිබෙනවා සරද්ද අල්විස් සංගීතවේදියා විසින්. අපි බලමු විමසා බලන්නට, සොයා ගන්නට චන්දන ලීනාරච්චිගේ ගීතයක්.

කළ සිතක මතු මුදු අලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් යලි යලි පිපියම් එම් කළ සිතක මතු අතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා විඳින්නට සිතුම් දහම් බැනි හිත පව් පුරනු එපා මුදු අනාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු පිනා මලක් යලි යලි පිපියන් එන් කල සිතක මතුව සසර තුඩට සුව මලක සුවඳ නොව මල් අගරඳුණු පැනි වමර තුඩට සුව මලක සුවඳ නොව මල් අගරඳුණු පැනි දුරු සිතක හැර රෝස කුකුල් යුග දුතු අම කියන බැරි වේදනාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් යලි යලි පිපියන් එන්කල සිතක මතු සුමුදු අලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් යලි යලි පිපියන් සිංකල සිතක මතු රොම්ලස් පෙරේරා ගායකයා 963 දී ගුවන්විදුලිය සංස්ථාවේ පරීක්ෂණයකින් B ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් වශයෙන් නම් ලැබුවා. ඔහු කරුණාරත්න බේසේකරයන්ගේ ළමා පිටියෙන් තමයි ජනයා අතරට පිවිසෙන්නේ. පුංචි කාලේ ගංගොඩවිල සුබද්දාරාම විහාරස්ථානයේ දොරකඩස්ණය කියා තිබෙන වරුදු 9ක පුංචි ළමයෙක් හැටියට කවි කියන්නට පුළුවන්කම තිබුණා. පසුව ඔහු මොහිදින් බෙත් මහත්මයාගේ ගීත ගැයුවා. ඒ ගීත අතරින් ඔහු කෙමෙන් කෙමෙන් ගායකයෙක් බවට පීදුණා. පසු කාලයක සරල ගී වැඩසටහන් වලින් ඉතා ජනප්‍රිය ගීත කිහිපයක් ගයා තිබෙනවා. ඒ ගීත අතර "ඇයිනාවේ මා සොයලා" කියන ගීතය රංජිත් පීරිස් විසින් ලියන ලද මහාචාර්ය සනත් නන්දසිරි විසින් සංගීතවත් කළ ගීතයක්. ඒ ගීතයේ හින්දි අනුකාරක ආභාසයක් තිබෙනවා. තව ගීත කිහිපයක් ලියා තිබෙනවා ප්‍රේමකීතිද අල්විස්, ඊපද රචකයා රොම්ලස් පෙරේරා ගායකයාට රුහුණු කතරගම මල්පෙත්තක වැනි ගීත අපි තෝරගන්නවා රොම්ලස් පෙරේරාගේ ගීතයක් විශේෂ හේතුවක් නිසා. ඔහු අවුරුදු 80 උපන් දිනය සමරන අවස්ථාව එදිලා තියෙනවා. මේ උඳුවක් මාසේ දෙසැම්බර් මාසේ. ඔහුට චිරජීවනය පතමින් අපි රොම්ලස් පෙරේරාගේ ගීතයක් රස විඳිමු ඉරිදා සංග්‍රහයෙන් මල් පෙත්තක පන්දකින් ආදරයලි එලියා ඔබ වෙතට එබමි මිහිරි යකින් ගය ගයා මල් පෙත්තක පංහිඳකින් ආදරයලි එලියා ඔබ වෙතට එබමි මිහිරි යකින් ගය ගයා ඒ ඈත ඇට පින්බර සුඳුරු අතීතේ මට සෙන් ඈත එළව් කිසි කෙනෙකු ලුවනදී මට කයේ ඈත ඇට පින්බර සුඳුරු අතීතේ මට සෙන් ඈත එළව් කිසි කෙනෙකු ලුවනදී මෙත කඳුළු ගලා වියලි ඇඳ කිලිටි බව වතේ ඇල්වියෙන් කඳුලකින් දෝවනු හැකිද පිය කසේ මල් පෙත්තක පංගුදකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි ගියකින් ගය ගයා මල් පෙත්තක පංගුදකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි ගියකින් ගය ගයා කරු සිතුවම් ලද සිත්තරෙකු බොඳ කලේ සුවඳැති මල් මෙන් සුගඳැති මල් සිතේ එක දිලේ සිය පිය කරු සිතුවම් ලද සිත්තරෙකු බොඳ කලේ සුවඳැති මල් මෙන් සුගඳැති මල් සිතේ එක දිලේ දෙදෙනෙකු ලෙස පෙනුණත් දෙනෙතින් බලන විට යොමා ඔබ ඔබමය මා වැරදිය මට දෙලුමෙන විසම මල් පෙත්තක පන්දකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි දියකින් ගය ගයා මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි දියකින් ගය ගයා ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.